ආහාරේ පටික්කුල සංඥා භාභික්කවේ භාවිතා බහුලී කතා මහපලා හොಂತಿ මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානාති තී කරුකටේතු සංගරත්න අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ ශාන්පාන පින්වත්නි මේ සර්වචන් වහන්සේ විසින් අපි වාගේ ධර්මයේ යෙදී සැදී පැහැදී කටයුතු කරන එනතම් පූර්ණ කාලීනව බණ භාවනා කරන පිරිස සඳහා තමන් වහන්සේම කල්පනා කරලා නැත්නම් කත්තු කම්මිතා ඥාණයෙන් කල්පනා කරලා දේශනා කරපු සූත්‍රයක් තමයි මේ නව සංඥා සූත්‍රය. ඒ අනුව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගෙන් සංඥා ස්කන්ධය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් එතකොට නිකන් බැලු බැලමට පේනවා ඒ දේ නැත්නම් මේ සූත්‍රයේ අන්තර්ගත ධර්මය Tamanට ජීවිතයට සම්බන්ධ කරගන්න නම් එයා මේ වෙනකොටත් රූප කර්මස්ථාන නැත්නම් රූප භාවනාව සෑහෙන දුරට අඩු ගන්න කියවලා බලලා අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඉතින් ඒ අනුව චින්තාමේ වශයෙන් සහ භාවනාමේ වශයෙන් දැනුම තියෙනවා නම් තවත් හොඳයි. ඊට අමතරව වේදනා වශයෙන් වේදනා කිව්වහම මේ රිදෙනවා කියන එක විතරක් නෙවෙයි සුඛ වේදනා දුක්ඛ වේදනා කියන වින්දනය එහෙම නැත්නම් විඳීම් ශේෂ්ත්‍රය පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගත්තට පස්සේ ඒ මතුමත්තේ කියන උසස් අධ්‍යාපනයක් තමයි මේ සංඥා පිළිබඳව තියෙන භාවනාව. ඉතින් ඒක රූප වේදනා කියන කාරණා දෙකට වඩා ගොඩාක් උපක්ලේශ වලට සංකීර්ණ විදිහට බලපාන කොටසක් තමයි සංඥාව. අපේ තේරවාදී රූපය භාවනා කරන කෙනාට නැත්නම් විරූප භාවනා කියලා කියන්නේ අපි කර්මස්ථාන භාවනා කියලා කියන්නේ කායानुපස්සනාව කියලා කියන්නේ. ඒක කරනකොට භාවනාව හරියනකොට ඒකෙන්ම නොමගරින භාවනාවෙන්ම භාවනා හරියම නිසාම නොම ගැන දේවල් වලට වෙනම හඳුනාගෙන තියෙනවා උපක්ලේශ කියලා. ඒවා ෂට ධර්ම, මායා ධර්ම, වංචනික ධර්ම. ඒකෙන් වේදනා සම්බන්ධයත් <clears throat> නැත්නම් රූප වේදනා කියන ස්කන්ධ දෙකේ භාවනා කරන හරියන කෙනාට මේ වගේ උගුල් 10ක් මර උගුල් 10ක් මගේ දිහාම වෙන යක්කු 10 දෙනෙක් අඳුරගෙන තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනාගේ කමඨාන සුද්ධ වුණේ නැත්නම් භාවනා හරියනවා කියන්නේ වර්ධිනවා. ඒ නිසා භාවනා නොකරන අය අපිට hina වෙනවා. ඒ මොකද මේ භාවනා කරන හුඟ දෙනෙක් මේ භාවනාවේදී ඇතිවෙච්ච යම් යම් පුංචි ඵල වරදොල තේරුම් අරගෙන අතිශෝක්තියට දාගෙන ඕබාස ඥාන පීති පහසත් පස්සද්දී අදිමොක්ක ආදි වශයෙන් තියෙන මේ ජීවිතයේ තියෙන වටිනා ගුණ ටිකක් ඕබාසි කියලා කියන්නේ ආලෝකයේ පහළ වීම. හිත ඕභාසමත් වීම. ඕ ඥානය කියලා කියන්නේ ඉතින් ඇත්තටම ඉස්කෝලේ ගිහිල්ලාවත් ලබා ගන්න බැරි පුදුමාකාර ඥානයක්. ඊකට ප්‍රීතිය කැම වේලක් කෑවට වැඩිය ලොකු ප්‍රීතියක්. පස්සද්ධිය පුදුම සංහිඳියාවක්. ඊට පස්සේ පග්ගහිත කියලා කියන්නේ වීරිය දිවා රාත්‍රී භාවනා කරන්න පුළුවන් වීර්යයක්. ඊට පස්සේ උපට්ඨිත උපට්ඨිත සතිය පුදුම විදිහට වැඩිනවා. ඉතින් මේ මේ භාවනාදී වැඩෙන මේ ආදී ගුණාංග ඒ කෙනා මේක පටලවාගෙන අති ධාවනයකට නැත්නම් අති ශෝක්තියට ගියාම මම දැන් රහස් කියලා හිතා ගන්නවා. එහෙනම් මම මාර්ගඵලලාභී එහෙම නැත්නම් අදි මානුෂික ශක්ති තියෙනවා කියලා හිතා ගන්නවා. ඉතින් හැබැයි ඒකේ භාවනා නොකරන එකට එහෙම පිස්සු හැදෙන්නේ නැහැ. ඒකයි කියන්නේ භාවනා කරනට හැදෙන මේ පිස්සු හොඳ එක කියලා මේකට කියන්නේ. පිස්සු ඩබල්. ඒක බුදුරජාණන්සේ නම් කරලා තියෙනවා 10ක්. ආ නමුත් මම භාවනා ජීවිතය ගත කරලා තියෙනවා දැන් අවුරුදු 30ක් 40ක් විතර. ඒකේ දැකලා තියෙනවා භාවනා කරන කාටත් වගේ ඔළුව අප්සෙට් කියලා. ওই 10 විතරක් නෙවෙයි. රූප වේදනා විතරක් නෙවෙයි. භාවනා කරන අය හරියට Taman ගැන අව탁ෂීරු කරගන්නවා අදි탁ෂීරු කරගන්නවා මේ සංඥා විපල්ලාස තියෙනවා. ඒක හැබැයි අපේ තේරවාද පොතේ අර වගේ වෙන් කරලා නැහැ. පිටරටට ගිය වෙලාවක ඒ ස්වාමීන් වහන්සේ මට කාමරේ දුන්නා මම භාවනාව වැඩමුළුව කරන දවස් 10 ඒ ශාන්තිය එතකොට මේ පශ්චාත්පාදයකට කියවන වෙලාවක් නිසා පොත් ගොඩක් තිබුණා කාමරේ මට හරි ආසයි ඒ වගේ තැන්න ගියාම කියවන එකමයි වැඩි. එතකොට හම්බුණා සූත්‍රයක්. ඒකෙදි පෙන්ලා තියුණා භාවනා මාර්ගයේදී මගදී හම්බෙන යක්කු 50 දෙනෙක්. තේරවාදයේ 20ක් ගැන සඳහන් වෙනවා මම කියපු විදිහට රූපයට සම්බන්ධ වේදනාවට සම්බන්ධ 20ක් සඳහන් වෙනවා. අරකේ සංඥාවට සම්බන්ධව 10යි සංස්කාර සම්බන්ධව 10යි විඥාන සම්බන්ධව 10යි කියලා තව යක්කු 50 දෙනෙක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ සංඥාව සම්බන්ධ නම් මට කියන්නේ සංඥා විපල්ලාස කියලා විකෘති. භාවනා කරන්න කියන විකෘති. ගැන කියවන්න ගියාම අර තේරවාදයේ තියෙන රූප වේදනාවලට සම්බන්ධයකට වැඩි උන්කාක්ම සංකීර්ණයි වචනයට දාන්න බැරි තරම් සංඥාව සම්බන්ධ තියෙන විලෝපන විපල්ලාස. ඉතින් ඒක නිසා මම පොත සටහන් කරන්න ඇවිල්ලා මේ මෙහෙට ඇවිල්ලා කියවලා බලලා මම ගිහිල්ලා බැලුවා ඒක සෑහෙන දුරට භාවනා කරපු හොඳ ගුරුවරයෙක්ගේ රචනයක් වෙන්න ඕනේ මොකද මේ භාවනා කරන අයට ඇති වෙන මේ මට මේක වෙලා තියෙනවා මේක වෙලා තියෙනවා කියලා තමන් තමන් ගැන හිතා ගන්න. එනතම මම මේ තරම් කාල කන්නේ මට භාවනා කරන්න බෑ මට මේකයි මේකයි කියලා හිතා ගන්න. ඒ කියන්නේ අව탁සිරු අධි탁සිරු වෙනවා. පස්සේ ඒක මම කතා කරනකොට බික්කු බෝධි නැත්නම් බෝධිසවාංශය හම්බුනාට පස්සේ මම කව ස්වාමීන් වහන්සේ මේ මම මෙහෙම කිව්වා මේ ඒක නම් සාමාන්‍යයෙන් නිකන් හිතලා ලියපු රචනයක් නෙවෙයි. ඊටසික ඕක නෙවෙයි. ඕකට හොඳම ආචාර්යන් වහන්සේ ලියපු පොතක් තියෙනවා. ඕක සාමාන්‍ය මේ වෙළඳ පොලේ වගේ තියෙන එකක්. මම එවන්නම් කියලා. ඊට පස්සේ අපි මේ ඉහළ සාකච්ඡාවලදී ගොඩාක් වෙලාට සම්බන්ධ කරගත්තා ඒ පොත සිංහලට දාන්න. ඊපස්සේ බලනකොට ඇත්තටම මේ නුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියක පරිවර්තන කළ තිබුණා ගුණදාල අමරසිරි මහත්තයා. ඒ ටික ඒ සිංහලට දාලා තියෙන එක කියවුවට තේරෙන්නේ නැහැ. විශේෂයෙන් මේ සංඥාව සම්බන්ධව තියෙන විපල්ලාසවලදී හරි අමාරුයි තේරුම් ගන්න. එයා කොච්චර ඉක්මනට අදි탁ීරෝ රටනවා. කොච්චර ඉක්මනට අව탁ීරෝ රටනවාද කියලා. ඉතින් භාවනා කරනකොට කො කාමසුකල්ලි කාණ යෝගයට වැන්න නැත්නම් අත්තකිලම තාන යෝගයට වැටෙනවා. වැටිලා ඒකෙන් ගලවන්නම බෑ. මොකද භාවනාව හරියම නිසා වෙන එකක් නෙමෙයි. අපි තියෙන ඔය නම්බු කාර්ලයට කියලා જાතිය. හරි ආශයෙලි දැදිච්චාම නිකන් දුප්පතුන්ට හැදෙන්නේ නෑනේ. නම්බුකාර කට්ටියට හැදෙන්නේ. මේන්න මේ වගේ නම්බුකාර ලෙඩක් තමයි මේ සංඥා විපල්ලාස නිසා තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා ලෝකෙදී නිහතමානී වෙලා අහිංසක වෙලා හිටියොත් කාට හරි කියලා දෙන්න හිතනවා. ඔලමල වුණොත් මම කිව්වොත් මම මෙහෙමයි කියලා ඉතින් නෑ කියාගන්න කියලා නිකන්. කියන්නේ යන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කෙනෙකුට කිව්වොත් ඕක ගණන් ගන්න එපා. ඕකම නැවත නැවත භාවනා කරන්න. එතකොට ඕකේ ප්‍රകൃතියට එයි. ඉස්සලා ඉස්සලා එනකොට විභූෂණ පාගෙන රැස් සීලාගෙන තමයි එන්නේ. හැබැයි මම පච නබුරු නවිපල්ලාස මෙවුවා වංචනික ධර්ම, මෙවුවා ෂාඩ ධර්ම කියලා. ඉතින් ඒකට ගෝලයා හිතනවලු මේ ගුරුන්නාහසේ මං වතර භාවනා කරලා නැහැ. මට විතර ප්‍රතිඵල ලැබලා නැහැ. ඒ නිසා මට ඊර්ෂ්‍යාවෙන් තමයි මේවා පහත් කරලා කතා කරන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි. භාවනා කරන කෙනාට විතරයි මේක වෙන්නේ. හරියන කෙනාට තමයි මේ පිස්සුව හැදෙන්නේ. ඒක තියා බය හිතන කතාවක් මං කියන්නම්. බය කරන්න නෙවෙයි. මේ ඇත්ත අපි සරුවච්චන් වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ දීඝනිකායේ සඳහන් වෙන දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒකේ පෙන්ලා දීලා තියෙනවා විලෝපන පිස්සු බ්‍රහ්මජාල 62ක්. ඒ කියන්නේ දෘෂ්ටි 62ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ දෘෂ්ටි 62ම කියවලා බලනකොට ඒ දෘෂ්ටි 62කින් 49ක්ම හැදෙන්නේ සමතේ හරිය කට්ටියට. දෘෂ්ටි 62කින් 49ක්ම හැදෙන්නේ සමත භාවනා හරි ගියාට ඉඳගෙන පැය ගණන් භාවනා කරන්න පුළුවන් ආලෝක පහළ වෙනවා පා වෙනවා අනම් මනම් තියෙන කට්ටියට එන දෘෂ්ටි 62ක් 49ක් තියෙනවා. ඊටු 13 හැදෙන්නේ මොලේ හොඳ අයට. කල්පනා හොඳ අයට. මේ පිස්සු භාවනා කරන පිස්සන්ට පිටහට්ටන්ට කිසිම දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. වැදගත් ධාර ප්‍රශ්න එන්නේ භාවනා කරන ඥානවන්තින්ට විතරයි. ඉතින් ඒක දිහා බැලලා ඥානය නැති භාවනා නොකරනේ උලීලි භාවනාවන්දී භාවනා කරන්න කියලා පිස්සු කියලාගෙන අපි වගේ රැයට කාලා බුදියාගෙන හිටපල්ලකෝ නිකම් මේ අනම්මනම් සෙල්ලම් කරන්න දාන්න යන්නේ කියලා. මට මේ ටික 79 80 භාවනා පටන් ගන්නකොටම මට කියලා දුන්නා මේක. ඒ කියලා දුන්නා කියලා කියන්නේ නිතරම සාකච්ඡා කරා මේ භාවනා කරන අයට අංගවිල්ල තියෙනවා. ඒගොල්ලෝ නිකම්ම රැස් වෙනවා. ඒක නිසා භාවනා කරපන් කාටවත් ඇවෙන්න යන්න එපා. කියන්න එපා. ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් ලෝකේ තියෙන හැම ශිල්පෙම ඉගෙන ගන්න ගුණේ වසාගෙන ජීවත් වෙන්න. පෙන්නන්න යන්න එපා. පෙන්නපු ගමන් අහනින්න කට්ටියගේ Tamange අර මාන්නකාරකම් වෙනස් වෙනවා. ඒ අනුව බලනකොට මේ දස සංඥා ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ਸਰවඥාන්සේ වක්‍රෝර්තියෙන් අපේ ජීවිතයට අත දාලා කියනවා පුතේ දුවේ භාවනා කරුවොත් නම් ප්‍රතිඵල ඒකාන්තයි. හැබැයි මේව පටලවා ගත්තොත් ඒ ධම්මොද්දච්චය කියලා වෙනම තත්යකටපත් වෙනවා. ගොඩ දාන්න අමාරුයි. මොකද සාමාන්‍ය මිනිස්සු මට ගරු කරනවානේ. මෙයා භාවනා කරන කෙනෙක් කියලා වඳිනවානේ. ඉතින් ඒකට කියන්නේ සයිකෝපැතික් ලෙඩ ආවට පස්සේ ඇත්ත එක කෝ සයිකෝපැත්ස්ලා සෙට් වෙනවා. මට ඉඳලා අපේ ගුරු දේවයන්න් වහන්සේ අන්නම් මනම් වචන ටිකක් තියෙනවානේ. දාලා වඳින්න පටන් ගත්තාම අරගොල්ල මෙයාගේ පිට ගහනවා මෙයා ඒගොල්ලන්ගේ පිට ගහනවා. ওই කණ්ඩායම් කල්ට් ගෲප්ස් හැදිලා ඉන්නේ. එක්කෙනෙක් මහපිස්සෙක් පටන් ගන්නවා වැඩේ අනිත් ගොල්ලෝ ආවඩයි බෝවා කියාගෙන ඉන්නවා. පිස්සු රැළයි. පිස්සු විකාරයි. අන්න උවැනි වාතාවරණයක තමයි අපේ ඥානාරාම ස්වාමීන් මේ කැලේ එලි කරලා අපිට යන්න පුළුවන් පාරක් හදලා දුන්නේ. නිහතමානීව භාවනා කරන්න කාටවත් කියා පාණ්ඩ යන්න එපා. ඒක පුළුවන් තරම් අර භාවනා කිරීම ඒ දවසවලත් එහෙමයි දැනුත් එහෙමයි මේ යමක් කමක් කරගන්න බැරි කට්ටියට පුළුවන් වැඩ. දන්න කට්ටිය ග්‍රන්ථ দূරය කරනවා. මොහොතිය ටික විදර්ශනා দূරය කරනවා. ගන්න ගැට්ටිය ගමේ පන්සල කරනවා මෝඩයෝ ටික අරණ්‍යගත වෙනවා කියන අදහස තමයි තිබුණේ. ඉතින් ඒකට කියන්නේ මේ හරක් කරුව එහෙම සිවුරක් පුරවන කැලියරක ලැගිනවා මොකද පොලිසියෙන් අල්ලන හින්දා. නිසා අරණ්‍ය වාසී සංඝයා කියන්නේ අන්න එහෙම කට්ටියක් කියන එක තමයි කිව්වේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කතා හින්දාදී ඇත්තටම කවුරුත් අපිට නම් එහෙම කියන්නේ නැහැ. මොකද ලොකු ස්වාමීන් වහන්සේ පඬිතුයෝ වගේ පාස් කරලා තිබුණේ. ඒ තරන්නේ තමයි ජීවිතය ගත කරේ. කවදාකවත් අහවල් තැනක බණක් කියලා තියෙනවා කියලා දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. කිසිම වෙලාවක ඔළුව අඟ උස්සන්න ගියේ නැහැ. ඉතින් ඒක තමයි මම අඟ උස්සලා තමයි මට මේ අමාරු වෙట్లా තියෙන්නේ. ඒක නොකර හිටියානම් ලේසි. හැබැයි මට 70 ගණන් 80 ගණන් වල ඉඳලම මාව පුරුදු කරා ඔය ගුණය නුගුණයක් වෙන්න දෙන්න එපා. තමන් ඇති කරගන්න තියෙන දක්ෂකම් ඒක කාටවත් කියා බඳ යන්න එපා. ඒකදී බලනකොට මේ දස සංඥා හැම සුබයක්ම අපේ ජීවිතයේ මෙතෙක් කල් අපි ලබලා තියෙන හැම ළඟාවීමක්ම අසුබෙට දාලා බලන්න. ලාභ සත්කාර සම්මාන සිලෝක හැම දෙයක්ම අසුබෙට දාලා බලන්න. මොකද මේ ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ල අනිත්‍යත්වයටපත් වෙනවා. අනිත්‍යයටපත් වෙනවා නම් ඒකේ සුබයක් තියෙන්න බෑ. එසා ලාභසත් අඤ්ඤෝයි වික්කවේ ලාභසක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. නිවන් මඟ වෙනයි ලාභසත්කාර මාර්ගය වෙනයි. දැන් මේ අවුරුදු 72 මඟ යන්නේ පේනවා මට පන්සලක් දකින්නකොට ආගමික කටයුතු කරන පුදුම දියුණුවක් තියෙනවා. හැම පන්සලක්ම මම අවුරුදු 30කට 40කට ගියාට පස්සේ ආය යනකොට අඳුරන්න බැරි තරම් දියුණු වෙලා තියෙනවා. ඒ ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න මොකද්දෝ කඳේ මහා මුල දිරලා වගේ මහා පිරිහිමේ ලකුණු වගේ පේන තියෙනවා. මිනිස්සුන්ට ඒක පෙනිසි හිතන්නේ මේ ලොකු ලොකු ගොඩනැගිලි හදලා 18 දියම් බුදු පිළිම අනම්මනම් හදලා ඉතින් මම අර ස්ථානෙක ඉන්නකොට ආහමු කෙනෙක් ගෙනල්ලා මට පෙන්නවා බුදුසජාණන් වහන්සේගේ සීස්ස ඌර්ම රෝත රෝම ධාතුව. ඒක මේ පිත්තලේ මේ රිද්දියෙන් හදලා තිබුණේ ඌර්ණ රෝම ධාතුව විතරක් A4 paper එකක් විතර size. ඒතකොට බුදුහාමුදුරගේ size එක හිතා ගන්නකො. ඉකේස් ගහක size එක මෙච්චරයි. කියලා මට අත ගහන්න දුන්නා මේ රිජියෙන් හදලා තියෙන කියා. මං කව බුදු පිළිමේ size එක ලොකු වෙන්න ලොකු වෙන්න බුද්ධ ආගම පිරිනවයි කියලා. අර හාමුදුරු අඬ බොක්කට පීයෙන් යනවා. ඇයි එහෙම ස්වාමීන් වහන්සේ කතා කරනවා කනේ ඉතින් මම මේ අහලා තියෙන එකක් බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න බුද්ධ ආගම චෛත්‍ය ලොකු වෙන්න ලොකු වෙන්න බුද්ධ ආගම බුද්ධ ධර්මයේ සෞත් වෙනවා ඉතින් ඒ නිසා මේ සංඥාවේදී දැනගන්න ඕනේ අපිට හරියනවායි කියලා කියන්නේ ඔය සුබේට කියලා ගණන් ගන්න මංගල කියලා ගණන් ගන්න නැකත කියලා බලන් ගන්න දේවල් අදාළ නැහැ භාවනා කරන කෙනාට ඒක අසුබෙට තමයි බලන්නේ ඒ වගේම උප්පත්තිය කියන එක සමුදය කියන එක හට ගැනීම කියන එක මංගලයකොත් මරණය වැයවීම ක්ෂය වීම, Nirodha මුස්පේන්තුවක් විදිහට සලකන ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ. ඒකේ මේ මරණ සංඥාව ගන්න කියලා කියන උප්පත්තියක් කියන්නේ මරණය. උප්පත්තියේ ප්‍රධානම හේතුව සමා වෙන්න මරණයේ ප්‍රධානම හේතුව උප්පත්තිය. ලෙඩ රෝග නෙවෙයි. පියෙන් අනලා වහකාලා කොරෝනා හැදිලා නෙවෙයි මැරෙන්නේ. ඉපදිච්ච නිසා මැරෙන්නේ. ඉතින් අපි ඒ ටික දැන් කතා කරලා තියෙනවා. අද අපි යනවා ආහාරයේ ප්‍රතිකූල සංඥා කියලා. ඒ මොකද සබ්බේ සත්තාහාරත්‍තිතික. සියලුම ලෝකේ සත්වෙන තියෙන එක ඒක ධර්මයේ තමයි කුමාර පඤ්ඤාවල තියෙනවා පිරිත් පොතේ පටන් ගන්නකොට ඒක නාමකෙන්. මේ පුංචි කුමාරයාගෙන් බුදුජානක අහනකොට ඒ කුමාරයා දෙන්නේ සබ්බේ සත්තාහාරත්‍තිතික. ඒ නිසා ආහාර නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. මේ ආහාරය පිළිබඳව මේ මිනිස්සු දිවා රාත්‍රියේ දඟලන දැඟලිල්ල ඒ වගේ මේ භෝජන සංග්‍රහ කියලා જાතියක් තියෙනවා භෝජන ශාලා එහෙම නැත්නම් මේ ආපන ශාලා අද ගිහිල්ලා බලන්න හන්දියකට කීයක් જાති රට රටවල් වලින් ආපු කෑම જાති තියෙනවද කියලා ඕනෙම රටක තියෙන ආහාර වේලක් අද අපිට ගන්න පුළුවන් ඒක මේ මධ්‍යම පන්තික පුද්ගලයෙකුට ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් එදා හිටපු ඉන්දියාවේ හිටපු මහරජා කෙනෙකුටවත් හැන්දෑවට කණ්ඩ වෙන්නේ උදේ උයෝගු පිළිනු වෙච්ච දේවල්. ඒ අද වාගේ ඔහම තියාගෙන කණ්ඩ පුළුවන් කමක් තිබුණේ නැහැ. අද ඒ තරම් මේක දියුණුයි. ඒ වුණාට ඇමරිකාව වගේ රටක් ගත්තොත් 50ට වැඩිය තරබාරු නැති රෝගයක් හැදලා තියෙනවා. obesity. කනවා කිව්වහම සීමාවක්ම නැහැ. ඒ කොච්චර කෑවත් එයාට ඒක නතර කරන්න බෑ. ඒක ඇබ්බැහියට යනවා. තව තියෙනවා කෙල්ලෝ කොල්ලන්ටත් හැදීගෙන එනවා ඒක දැන්. උන් හරි ආසයි කෙට්ටු ඇඟට. ඉතින් ඒ නිසා ඇනොරෙක්සියා කියලා ලෙඩක් තියෙනවා. ඒගොල්ලෝ ඇඟ කෙට්ටු කිරීමට නිතර ඩයටින් කරනවා. ඒ නිසා සුවඳ රසවත් ආහාර දකින්නකොට ඒගොල්ලන්ට වමන යනවා. මොකද ඒක යටපත් කරනවා කන්නේම නැහැ. ඒ ඇඟ බොහොම කකුල් දික් වෙන්න ඕනේ, කෙට්ටු වෙන්න ඕනේ, ඉඟ සුඟ වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා පවත්තන්න බෑ ඇඟතර බාර වුණොත්. ඒකට කියනවා ඇනොරෙක්සියා කියලා. වැඩියෙන් කැමරට කියනවා බුලිමියා කියලා. ඔය බුලිමියා ඇයියට ආවේ ප්‍රසිද්ධියම ඩයනගේ. ඩයනචර මහත් මිනිස්සෙක් නෙවෙයි නමුත් මේ කාලෙ වලදීම ආය කන්න පුළුවන්. ඒක අපේ ජාතක කතාවක සඳහන් වෙනවා. කොච්චර කැවත් ඉවරයක් නැහැ. ඒ එක ලෙඩක් සමහරු ඒක නිසාම මහත් දැඩිකම තියෙනවා. ඒ සමහරු කෙට්ටු වීමට තියෙන ආශාව නිසා ආහාර ගන්නෑ. ඒ ලෙඩක් ඒක. ඇනොරෙක්සියා. අපෙන් පිටරට ගිය අය මට ගොඩාක් හම්බ වෙනවා පිටරට ගියාම මම ගොඩක් මේ වගේ වැඩමුළු කරන්නේ අපේම ගියාම තමයි මට හම්බ වෙන්නේ. ඉතින් අම්මලා තාත්තලා පිටරට ඉන්න අම්මලා තාත්තලා යාගේ අත්තම්මලා මුත්තම්මලා දැකලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒගොල්ලෝ අර ගැමි මිනිස්සු දරදී ඇදගෙන කඳු නැගගෙන ජීවත් වෙනවා. දැන් එහෙ ගියාට පස්සේ එහෙම නෙවෙයිනේ තියෙන්නේ. වාහනේ යන්නේ, <clears throat> හෝටල් වලින් කන්නේ, අමුතු කායකට ජීවත් වෙන්නේ. ඉතින් ඒ දරුවන්ට හැදිලා තියෙන ලෙඩ. ඒවට වියදම් කරන්න වෙලා තියෙන හැටි බලනකොට යකෝ මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා. ඉතින් අම්මලා පුදුමාකාර කල්චරල් ෂොක් එකක ඉන්නේ. අනේ දැක් නැති බැරි කාලේ කොසට ඇදෙල්ලට තම්බන කාලා අපේ අම්මලා අත්තම්මලා මුත්තම්මලා කොච්චර ජයද හිටියද දැන් අපි හම්බ කරලා හම්බ කරලා මේ දරුවෝ හදලා දරුවෝ හදනකොට උණ්ඩ තියෙන්නේ කිසිසේත්ම ආහාරය පිළිබඳ දැනීමකුත් නැහැ අනිතේ කාණ්ඩ දුනයි කියලා කිසි නම්බුවකුත් නැහැ ඉතින් ඒක කියා දෙන්න විදිහක් නැහැ මොකද මේ ළමයි කවදාවත් බණක් අහන්නෙත් නැහැ පන්තල් යන්නෙත් නැහැ ඉතින් ඒ නිසා දෙමව්පියන්ට ඉස්කෝලේ ගිහලා ළමයි ඇවිල්ලා ඉගෙන ගන්න කියන දේ තමන්ගේ අත්තම මුත්තම්මලා මම මේ ළමයි ගෙනාවේ මේ රටට මොකද දැන් වෙලා තියෙන්නේ කියලා පුදුමාකාර මේ ආහාරය පිළිබඳ මොකද ඒක නැතුව බැරිදියා. ඉතින් ඒක නිසා සරුවචනාංශේ භික්ෂුන් වහන්සේලාට පිටක් පිටක් පාස දීර්ඝ ප්‍රතිවේක්ෂා වාක්‍යයක් ගන්නයි කියලා තියෙනවා. පටිසංකා යෝනිසෝ යෝනිසෝ පටිසංකා පින්නපාතම් පරිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය ආවදේව විමස්ස කායස්ස තිත්‍යාය ආපනාය වේහින්සුපරතියා භ්‍රමචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනම් පටියං ගාමි නවංච වේදනං උපද්දේශාමි යාත්‍රාචමේ භවිෂ්‍යති අනවජ්‍ය තාජ පාසු විහාරෝචාද ඉති ඕකී කිය කන්න ගියොත් කන්න බෑනේ ওই වාක්‍ය පිටක් පිටක් පාසා ප්‍රතිවීක්ෂා කරන්න ගියොත් ඒ ඔය කියන රසය ගිජුකමට කාගෙන කාගෙන යන්නේ කරන්න බෑනේ. ඒ හතර අපිට කියනවානේ ජීවපසේ කියලා එකක්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියලා. ධිකම වාක්‍යය තියෙන ආහාරයට තමයි. මේ මම කන ආහාරය මම නුවණින් යුක්තව වළඳනවා මේකේ ජවයේ පිණිසත් නෙවෙයි, දවයේ දිවීම පිණිසත් නෙවෙයි, රූපලාවන්‍ය පිණිසත් නෙවෙයි, අංගපතංග වඩන්නත් නෙවෙයි. නේව දවාය, නමදාය, නමණ්ඩනාය, නවිභූෂණාය. යාව දේව ඉමස්ස කායස්ස තිකියාමේ ජීවත් වෙන්න ඕන නිසා කන නිසා ඛණ්ඩ ජීවත් වෙනව නෙවෙයි. අද පිටරටවල වල තියෙන්නේ කෑමමයි. සිංගප්පූරුවේ වැසියෝ කෑමට බීමට රුසියෝ. ගිහිල්ලා බලන්න සිංගප්පූරුවේ උදේටත් දවල්ටත් රැයටත් වැඩිම පාරයින තමයි තියෙන්නේ හෝටල් කනවම තමයි වැඩි. කැමට බීමට රුසියෝ. ඒ නිසා අපි සිංගප්පූරුවෙන් තමයි කුක්ස්ලා ගෙන්නගන්නේ කණ්ඩෝඩන. ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරනකොට එහෙම කෙනෙකුට ආහාරය සහ සමන්ගේ භ්‍රමචර්යය විහිංසූප රතියා Brahmacharyaනුග්‍රහය කියලා මම මේ කෑම කන්නේ ඇති වෙච්ච බඩගිනි වේදනාව මං කන්ට මිස කාල ඇති වෙච්ච කෑපත රෝගයක් ඇති කරගන්න නෙවෙයි Brahmacharya පිණිසයි කියලා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට නිතර සිහිපත් කරන කියන එක. ඊට පස්සේ මේ කන ආහාරයේ ධාතුමත්කෝ නිසත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ ආහාර හතර මහා ධාතු පතේ තියෙනකොට කෑවට පස්සේ අභ්‍යන්තරගත වෙනවා. ඇතුළතත් තියෙන හතරමහා ධාතුන්. නිස්සත්තු ආහාරයේ සතෙක් නැහැ. නිජීවෝ ජීවිතයක් නැහැ ශුන්‍යෝ. කාය ජීවි මේ ආහා ජීවිතයෙන් ශූන්‍යයි. ඇතුළත ගන්න මමත් කෑම ගන්න මමත් නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ. මොකද මගේ ශරීරය හැදලා තියෙන ආහාරවලින්. අන්නේ ආහාරයට ආහාරය එකතු වෙනවා ඒක නිසා ආහාරය අනලා කටේ තියාගන්න ඉස්සෙල්ලා ඒ ආහාරපත ඕන කෙනෙකුට නම්බුකාර කෙනෙකුට කියන්න පුළුවන් මේක අරගෙන බලදන්නේ කියලා. අපි අනපු ගමන් කටේ තිබ්බ ගමන් හපපු ගමන් බොක්කෙන් ඇතුළට ගුරෙන් පල්ලයට ගියාට පස්සේ බොක්කට ගිය ගමන් ආය කාටවත් දෙන්න බෑනේ මේ කාපන් කියලා. ඒ තරම්ම ඉමම් පූතිකායන් පත්වා අතිවිය jigucchaniyo jayati මේ කයට ගෑවිච්ච ගමන් මේ ආහාරය අපි කියන්නේ ඉඳුල් කියන වචනේ ඊට පස්සේ කාටවත් දෙන්න බෑ ඒ තරම්ම මම මේ මෙතෙක් කල් තිබුණු මේ නොඉඳුල් ආහාරය ඉඳුලක් බවට පත් කරගන්න අපි ඒකට භෝජන සංග්‍රහ පවත්නවා හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්නත මාපිපුනේ නැත මේ දෙරණේ කියලා ප්‍රමිතනාත් ආගෝර් කියනවා මේ පිස්සු පිස්සු කියන කෑම මේසවල වල ඉඳ නෙවෙයි මම මලක් විකුණේ. මලට ලැජ්ජයි. නමුත්ද කෑම මේසවල වලට එහෙම නැත්නම් භෝජන සංග්‍රහ වලට කරන වියදම් ඕගොල්ලෝ දන්නවනේ මම ඔක් ගැන කියන්න ඕනේ නැහැ. ඉතින් මෙව්වට අපි රට රාජ්‍ය වලින් මල් ගෙනල්ලා කට්ටිය කාලා හොඳට බීලා රාත්‍රී භෝජනයෙන් පස්සේ තමයි රති ක්‍රීඩාවට යන්නේ. මන්දාලෝකයේ බඩ පිරෙන්න කෑවට පස්සේ එක එකනා ආලිංගන කරාට පස්සේ ඉතින් ඊට පස්සේ දස්සන සමන සමුල්ලේපන සංසර්ගය කියන එක බොහොම ළඟයි නිකන් ගඟයිනේ ලේස්සලා ගිල ගඟට වැටෙනවා වගේ. ඉතින් ඌව නරක වැඩ නෙවෙයිනේ ක්ලබ් කියලා නැත්නම් කැසිනෝ කියලා ඒව රජයේ වැරදි වැඩ නෙවෙයි. ඒව මේ පෞසිද්ධ වෙන වැඩ නෙවෙයි උසස් කුලේ වැඩ. ඒකෙන් තමයි අපි මේ ආර්ථිකය හදාගෙන ඉස්සරහට යන්න හදාන්නේ. ඉතින් මෙහෙව් ලෝකෙක යෝගාවචරේ කොහොම බේරෙන්නද කියලා බලන්න. මේ සාමාන්‍ය දෙයක් තමයි රැට කාලා කාන්තාවක් එක්ක පිරිමියෙක් ආලිංගන කරලා මන්දාලෝකේ ඉඳලා ඉතින් ඊට පස්සේ කියන්න දෙයක් නැහැ. ඉතින් මේ රාත්‍රී කෑම කන්න එපයි කියලා කිව්වට පස්සේ මේ සංඝයා වහන්සේ අහනවා පිස්සු කෙලිනවා දප්ප බත් කාලා කවුද අපාය යන්නේ ඔක රැයටපත් ආම කාපුවා මොකක්ද අප්පා බුදුහාමරණ මොකක් හරි වැරදිලා වෙන්න ඇති එහෙම නැත්නම් මේ රැයට කන්න එපයි කියන විදියක් නැහැ නේද කියලා මේක කවවම දාකවත් බටහිරේ කියන්න බෑනේ මේ ශික්ෂාපදේ විකාල භෝජනා වේරමණී ශික්ෂාපදං කිය තේරෙන්නේ නැහැ නිසා කවදාකවත් අටසිල් ගැන කතා කරන්න බෑ. මොකද කතා කරොත් ඒගොල්ලන් කියන්න වෙනවා විකාල භෝජනය. විකාල භෝජනේ විකාරයක් වෙලා තියෙනවා. ඉතින් මේ එන සුදු ඇඳගෙන ඉන්න සියලුම දෙනා අපි රැයට නොකා ඉන්නවා. ලෝකේ ඉන්න සත්තුන්ගෙන් 99%ක්ම රැයට නොකා බුදියාගන්නේ ඛණ්ඩ නැතිකමට. අප්‍රිකාවේ ආසියා කරේ ඉන මිනිස්සුන්ට රැයට කාලණේ බුදිය ගන්න මොකද කන්න දෙයක් නැහැ. දැන් අපිත් හිතන්නේ කට්ටිය මේ කන්න නැති ඉඳ නිකන් රැයට බුදිය ගන්නවා කියලා ඈනුන් ඇර නෑ. අපි දන්නවා රැයට කෑම ගත්තොත් ඒක රති ක්‍රීඩාවටයි අනු මේ අනුග්‍රහ කරන්නේ. ඒකයි මේක කාමීත්‍යාචාරයේ සහ භෝජනයේ මේ විකාල භෝජන ශික්ෂාපද දෙකේ සමානකමක් තියෙනවා. නොකා ඉන්නේ වෙන මොනකටත් නෙවෙයි. ඒක කෙරුවොත් ඔන්න තැපැල් මාර්ගයෙන් වගේ ළමයි හම්බෙන්න පටන් ගන්නවා. බත් කාලා තමයි වැඩේ වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගහපු වැට පොඩ්ඩක් බලන්නකෝ. වික්ෂක් වෙච්චාම පූර්ණ කාර්යන භාවනා කරන කෙනෙකුට ඉතින් ඒක හරි අමාරුයි. මට තියුනේ පැවිද්දට තියුන ප්‍රධානම ප්‍රශ්න තමයි මම හොඳට කුඹුරු වැඩ කරගෙන ඉන්න කාලේ මට පස් වේලක් කන්න ඕනේ. උදේම සුරුවන්වැලි සාය වගේ එකක් බෙදලා දෙනවා. බෙදනවා අම්මගේ මූණ පේන්නේ බත් එක හදපුවාම. කාලා බෙල්ලට ගියාම 10 වෙනකොට හොඳටම වේලක් අවශ්‍යයි. තේකුත් එක්ක. 12 එක වෙනකොට එනවා ඒකත් පූර්ණ වේලක් තමයි. එසේ මඩ හොන ගෙදර ගියාට පස්සේ ආය කැම් වේලක් උනේ අර ඇය 9ටත් එකක් ඕනේ. ඒකත් දෙන්නේ හංගලා. මිනිසුන්ට පෙනෙයි කියලා ඉතර බත් කරනවා කියලා අම්මා හරි ආශාවෙන් බත් කරනවා. ඉතින් පැවිදෙන්න අනුකා අනේ බබුතා. ඔබ පැවිදෙන්න යන්න එපා. මොකද රැට නොකා හිටියොත් ගේ කුරුල්ලෙක්ගේ තරම් මස් අඩු වෙනවලු. වෙන මොකක්වත් අම්මට බයක් තිබුණේ නැහැ. මං කොහෙත් ගියට බරදින්න නැති බව දන්නවා. මේ රැට නොකා ඉන්නවට කැමති නැහැ. මටත් පුදුම බයක් ඇති වුණා. දැන් මෙච්චර කාව කෑම දාස වෙන මට ඊ මං නිල්ලඹ ඉන්න කාලේ මාස 6ක් පුරුදු කරා මේ පොඩි දෙයකින් නිකන් කිරිතේ එකක් වගේ බීලා කරගෙන යන. බුරුමේ ගියා පොඩි උන් 500ක් පැවිදි කරනවා. අවුරුදු 8ක් 18ක් අතර මාසයක් ඉන්නවා අපිත් එක්ක අරන්නේ. කිසිම දවසක මොනක් අක්කන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. අපේ ඉන්න කට්ටියට අපි මේ වැඩමුළුව කරන කාලේ 2010 ඉඳලා පළවෙනි වැඩමුළු 10ටම කට්ටිය ඇවිල්ලා අර්බුද කරා රැයට කණ්ඩ ඕනයි කියලා. බොහොම අමාරුවෙන් තමයි මම ඊට පස්සේ දැඩි නිගමනයකට ගත්තා. එහෙමනම් එන්න එපයි කියන්නේ මේකට එන කට්ටියට අටසිය සමාදම් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ කරන්න හදන්නේ නිකන් කාටවත් දඬුවම් කරන්නවක්වත් එහෙම නැත්නම් තරහකටවත් නෙවෙයි. සරුවඥාන්සයම් දුරක් දැකලා නෙමේ ආහාරයේවත් මේ පටික්කුල සංඥාවක් කතා කරේ. ඉතින් ඒ නිසා මේ ආහාරය සම්බන්ධව අපිට කවුරුර කතා කරොත් ඒක අපේ පුද්ගලික ජීවිතයට අත තැබීමක්. අන්න ඒ වගේ බොක්කට මත දාන්න ඕන තැන් සරුවචනංශය අවුරුදු 2600කට ඉස්සලා ඉර ගහලා පෙන්ලා දීලා තියෙනවා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම රැකියුත්තක් නෙමෙයි ශිල්පද කියලා කියන්නේ කැමැතිනම් ඊළඟට රකින්න. සමාදාය සික්කත සික්ඛාපදේසු එහෙම නැතුව මේ ශිල්පද රක්කවන්න නම් යන්න එපා. අපිට කියන්න බෑ කාටවත් උඹ විකාල භෝජන ශික්ෂාවදී සමාදන් වෙන්න ඕනේ උඹ රැයට නොකයින්. ඒ එහෙම කියන්න අයිතියක් නෑ. ඕන කෙනෙකුට ශික්ෂාපදේ කැමති නම් සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතහැරින්න පුළුවන්. ඉතින් ඒක නිසා ශික්ෂා කියලා කියන්නේ හික්මනයි කියලා කියන්නේ ශීස් සීතලයි කියලා කියන්නේ හැදිච්ච කියලා කියන්නේ මේ ශික්ෂා ගරුක මේ ටික වැටෙන්නේ සීල ශික්ෂාවට ඊට පස්සේ ඒ ක්‍රෑට උයන්නෙත් නැහැ කන්නෙත් නැහැ ඉන්නකොට හැන්දෑවේ එකෙන් පස්සේ නැත්නම් 12න් පස්සේ ආය රෑ 10 වෙනකම්ම අපි ගත කරන්නේ සමාධියටනේ සමාධි ශික්ෂාව. සක්මන් කරනවා පරියන් කරනවා සක්මන් කරනවා පරියන් කරනවා වන්දනා කරනවා එච්චරයි. අද ඒ සීල ශික්ෂාව තිබුණාට සමාධි ශික්ෂාව නැහැ. ඒකට භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ නැත්නම් එහෙම කෙරෙන තැන් නැහැ. අපි ගත්තොත් ගමක පන්සලක එහෙම ගත්තත් එහෙම වැඩසටහන් නැහැ. අපි ඒකයි මේ වගේ විශාල ශාලාවක් හදාගෙන අපි මේ වැඩමුළු කරවන්නේ. ඒක සමාධි ශික්ෂාවට යනවා. නමුත් අපි එහාට යන්න වෙනවා ප්‍රඥා ශික්ෂාව කියන එක. සීල ශික්ෂාව තමයි රැයට නොකයින් එක. ඒ කියන්නේ විකාල භෝජනේ. සමාධි ශික්ෂාව තමයි එයින් වැළකීලා ඒ වෙලාව තුල අපි සත්‍යයට සක්මනට පරයන්කයට දාලා හිත පුළුවන් තරම් අර නීවරණයන්ගෙන් අයින් කරගෙන වෙන් කරලා තියාගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කරගෙන යන ජීවිතයේ භාවනාව හරියනකොට විශාල මාන්නක්කාරකම් ඔලුවට එනවා. අනිකෝල ශික්ෂාපද රකින්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, මන්නම් එහෙම නැහැ, මං භාවනා කරනවා කියලා අන් එන්න පටන් ගන්නවා. ආපුවාම එයා අත්තුක්කංශති පරවම්බති කියලා මේ මම භාවනා කරන කෙනා උසස් මම වගේ ශිල්පද රකින්න නැති භාවනා නොකරන කෙනා පහත් කියලා අත්තුක්කංශන පරවම්බන කියලා තමන් හුවා දැක්වීම සහ අනුන් පහත් කර දැක්වීම කියන කැත ලකුණු දෙක ඒක තමයි සත්පුරුෂ අසත්පුරුෂයන් කියන ප්‍රධාන කැත ලකුණ. ඒක ਸਰවඥාන්සේ සත්පුරුෂ සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒක පෙන්ලා දීලා තියෙනවා. අද බණ දන්න, දක්ෂකම් තියෙන මේ මිනිස්සු ඒ මතින් කෙලෙස් උපදවා ගන්න හැදී. ඔක්කොම ගුණ ටික සඳහන් කරලා තියෙනවා. මේ මේ දේවල් තියෙනවා. හැබැයි යා මේ මම මේ දේවල් තියෙන නිසා මම උසස් ඒව නැති කට්ටිය පහත් කියලා අනික් ගොල්ල පහත් කරලා සලකනවා. ඒගොල්ල මේ කෙලෙස් කැපිච්ච ගතියක් හෝ සතිය දියුණුවක් නෙවෙයි බලන්නේ මෙන්න මේ වගේ දෙයක්. එන්නේ ඒකට කොහොමද මේ ආහාරයේ ප්‍රතිකූල සංඥාව බලපාන්නේ කියලා බලන්න පොත දිගහැරලා බලන කෙනෙකුට පේනවා සාරුවච්චන් වහන්සේ ආහාර જાති හතරක් ගැන කතා කරලා තියෙනවා. අපි ඔය සාමාන්‍ය මෙතෙක් කතා කරපු කොට ඔළුවට එන්නෙම මේ කබලින්කාර ආහාර කියලා කැබලි කොට ගන්නා වූ ආහාර. අපි ඒවා අන්නපාන, කජ්ජ බොජ්ජ, වාදී බ්ලෙය පෙය්‍ය වශයෙන් හයකට කඩලා පෙන්නලා තියෙනවා. දකින් කඩා කන දේවල්, ලෙව කන දේවල්, බොන දේවල් ආදී වශයෙන් සඳහන්. ඔක්කොම කියන්නේ කන එහෙම නැත්නම් විකන ආහාරය වට කියන්නේ කබලින්කාර ආහාර. කැබලි කොට කන්නා වූ ආහාර. ඒකට තමයි අපි මෙතෙක් කතා කරපු මේ ලෝකේ 90%කට කන්න නැතුව බුදියන්නේ. අපි මහා ලොකු පාටි දානවා. දැම්මට මොකද? බර ගානකට බුදියන්න පැදුර නැහැ, කන්න දෙයක් නැහැ. ඒ ඔය කබලින්කාර ආහාර. ඊට පස්සේ තියෙනවා තව එකක්. දන්නව ඇති හඳුන්වලා දෙන්නේ පස්ස ආහාරය කියලා අපිට ස්පර්ශය සඳහා හැතිරිලි කොට්ට මෙට්ට යාන වාහන වලින් අපි සුඛ උපභෝග කියලා වස්තියක් තියෙනවා සුඛෝපභෝගී කියලා ඒ සුඛෝපභෝගී වස්තු වලින් ලැබෙන්නේ බඩටපත් නෙවෙයි ස්පර්ශය පස්ස ආහාර කියලා කියන්නේ ඉතින් අපි ඉඳ ගන්න පුටුවට පිල්ලුද දාලා තියනවාද? ඇඳි දෙකක් තියනවාද? ඒක කුෂන් කරලා තියනවාද? එහෙම නැත්නම් සීත කාට රත් කරලා දෙනවද? රත් කාට උණුසුම් කරලා දෙනවද? ඒ ස්පර්ශය සඳහා මේ නව තාක්ෂණයත් එක්ක අපි පුදුමාකාර දියුණුවකට ගිහිල්ලා තියෙනවා. ඒකට හොඳම දර්ශනය වශයෙන් පෙන්වන්නේ අලුතෙන් අලුතෙන් එන කාර් මොඩල්ස් ආශයන්තර මොඩල්ස් ඒ වගේ ඉතින් එnde එnde එnde දෙකට ගියාට පස්සේ භවනක ඉන්නා වගේ පහසුකම් දෙන්න ස්පර්ශ ආහාර කියලා දෙයක් තියෙනවා. දැන් යෝගාවචරයෝ ඉන්න ඕන දැනට බලන කොට්ට જાති තියෙන තරම් භාවනා මධ්‍යස්ථානේ. පුතු જાති තියෙන තරම් භාවනා මධ්‍යස්ථානේක. තනකින් තනකට යනකොට කොට්ට කර තියාගෙන යන හැටි. මොකද මේ පස්සට සැප දෙන්න. පස්ස ආහාර. පස්සට විල්ලුද. ඉතින් කට්ටිය එන්නෙත් නැහැ භාවනා මධ්‍යස්ථානේක මොකද ඉඳගෙන ඉන්න බැරි හින්දා. මොකද ඉඳගෙන ඉන්නේ ඒ කට්ටියට ඕනේ අර කියන මේ සැප පහසුකම් ටික. මම ගිහිල්ලා සුමාන දෙකක් හිටියා බුරුමේ. ඒකට මට යන්න ඕන තැනට යන්න හම්බුනේ. මම අර චමියෙත් අක්ෂින තැනට ගියේ. ඒ ශාංශෙත් මෙහෙවිල්ලා ඉගෙන ගත්ත ආමතු කෙනෙක් ජනක සෑඩෝ. ඒ ස්වාමීන් වහන්සේගේ ශාලාවේ කිසිම දවසක කොටයක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ පැදුරු එල්ල තියෙන්නේ ඉතින් මට හරි මගුලයි මෙහෙ යනකොට පුරුදුලා පුරුදුලා මට කරගන්න දෙයක් නැහැ. මම හැබැයි සෑහෙන යනකොටත් මේ වස්තුනක විතර වගේ හාමුදුර කෙනෙක් ඉතින් හොදෙන කිටි ගිහියෝ. ඒක ගිහියෝ ගොඩක් පැවිදින වෙලාවක්. ඉතින් මං කරන්නේ හොරෙන් මේ අර ඉඳ ගන්න කත්කඩේට තියලා කොට්ටයක් තියලා මහගෙන යනවා. පොඩිවට තුනියට ඉතින් කරේ දාගෙන යනකොට පේන්නේ නැහැ. ඉතින් ඒක ඉඳගෙන තමයි භාවනා කරන්නේ. මොකද භාවනා කරලා නිවන් නොදැකක් කන්නේ පස්ස සන්තෝෂයෙන් තියෙන්න eBay. ඒකට අපි සලකන සැලකිල්ල බැලුවොත් බඩට බත් වගේ අපිට මේ ස්පර්ශ වෙන දේවල් ස්ත්‍රියාවක් පුරුෂ ස්පර්ශය ලබන සහ පුරුෂයෙක් ස්ත්‍රී ස්පර්ශය ලබනවා කියන එක තමයි ඒකේ තියෙන ඉහළම එක. ඕකට නොකරන ජඩකමක් නැහැ. ඔය කාමෙටයි යුද්ධෙටයි ඕනම දෙයක් කැපයිනේ. ඒ ඒ මඩ පහස ලබා ගැනීම සඳහා ඒක අර තරුණම අයට තේරෙන්නේ නැහැ. ඒක මොකද ඒ කට්ටිය ලිංගික පරිණතයට ඇවිල්ලා නැති නිසා. උනාට පස්සේ කරන දේවල් බලන්නකෝ. ඒ නිසා ස්පර්ශය කිව්වනම් කාමේ. කාමේ කිව්වනම් ස්පර්ශේ. ඒ නිසා එක එකනා දැකීමේ තියෙන ආශාව, අහන්න තියෙන ආශාව, දර්ශන, ශ්‍රවණ, සමුල්ලේපන, සාකච්ඡා කරන්න කතා කරන්න තියෙන ආශාව, ඊට පස්සේ සමගව හැසිරෙන තියෙන ආශාව, ආලිංගන කරන්න තියෙන ආශාව සහ සංසර්ගයේ තියෙන ආශාව. එහෙම තමයි ඒක මේ වැටල වැටල වැටල කෙලව විනාශයටපත් වෙන භික්ෂුවක් නම් පරාජිකා වෙන්නේ. ඉතින් ඒ ස්පර්ශය සඳහා ඒ කරන ආශාව හරීම චපලයි, හරීම වංචනිකයි, වහලමයි ගහන්නේ. ඒක සඳහා අපි පුදුම මහන්සියක් වෙනවා. අපිට හිතෙන්නේ අපි මේ කෑමට රණ්ඩු කරනවායි කියලා. කෑම නම් ඒ කබලින්කාර ආහාර මේ ස්පර්ශ ආහාර. ඒක දිහා බලනකොට ඔය සුකොබෝබගේ මිනිසුගේ ගෙදරකට ගියොත් එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානට ගියොත් දුප්පත් මිනිසුගේ ගෙදරකට ගියොත් අපිට බලනකොටම පේන්න තියෙන්නේ එයා ලබන ස්පර්ශයේ හැටි තමයි. ඒකෙන් තමයි අපි මිනිස්සු මනින්නේ. ඉතින් ඒක මේ සුඛෝපභෝගී කියන වචනෙන් තමයි සම්බන්ධ වෙන්නේ මිනිස්සුන්ට ලොකු අදහසක් දීලා තියෙනවා සැප ලැබෙන්නේ මේ උපභෝග පරිභෝග වස්තු වලින් කියලා. ඉඳ ගන්න කුටු ඇඳ පුටු කොට්ට මෙට්ට කියලා. කවදාකවත් මේ හිත හදාගත් දෙකෙන් තමයි උපරිම සැපේ ලැබෙන්නේ කියලා බුදුබණ වැඩි බණ වෙලා තියෙනවා. කවුරුත් ඒකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ කොහොම හරි කීයක් හරි හම්බ කරගෙන පස්සට විල්ලුද ටිකක් හොයාගන්න. ඒකට දඟලන දැඟලිල්ල බැලුවොත් පේනවා අර කබලින්කාර ආහාර වගේම මේ පස්ස ආහාරයේ සඳහා නටන නැගිල්ල හැම සතෙකුටම මයිල් කෝට්ටයක් හම්බෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඌට බිම පුදිය ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න. නැත්නම් පිල් හම්බෙලා තියෙනවානේ. දැන් මිනිස්යාට විතරනේ මේ හෙළුවැලි මේ හැම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකට අඳින ඇඳුම් වලින් අද ලෝකේ ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය ඇඳුම් කර්මාන්තය. ඉස්සර තිබුණේ තේ රබර් පොල්. දැන් නෑ. ඒක මේ මගේ ජීවිත කාලය ඇතුළත වෙනස් වුනේ. ඊ තරම්ම මිනිස්සු ඇඳුම් ඉක්මනට මාරු කරනවා. ඒ ඇමරිකාවේ ඉන්න කට්ටියත් අපි ඇඳුම් හදනවා. අපිට කෝටා එක හම්බුනේ නැත්නම් ඇමරිකන් ආහම ඇඳුම් වල අපේ ආර්ථිකය ඉවරයි. ඉතින් පසුගිය ටිකේ අපිට තිබුණේ කෝටා එක දැන් බංග්ලාදේශ වලට යන්න පටන් ගත්තා. ඒ ශ්‍රමේ ලාභයි. ඉතින් අපේ ලොකු ලොක්කෝ දැන් බංගලාදේශ වලට ගිහිල්ලා ඇඳුම් කර්මාන්තය වෙනුවෙන් ලොකු ආයෝජන කරනවා. මොකද මේ මිනිස්සුන්ට ඇඳුමෙන් තමයි අද මේ බිස්නස් එක දුවන්නේ. තිරසන් සත්තුන මොන ප්‍රශ්නයක්වත් නැහැ. කොච්චර හිටියත් බල්ලෙකුට පසපැත්තේ දී දාගෙන ඉන්න කවරක් කරන්න පුළුවන්. උන් හරියට හම්බෙලා කතා කරනවලු සම්මන්ත්‍රණ කරලා චික අපේ කට්ටිය නිකන් වලිගි ඉස්සුවාට පස්සේ ඔක්කොම එක පුලියේ හරි නෑනේ අප්පා අපි කල්සංගන්දිමු කියලා. සම්මන්ත්‍රණෙ එළියට ගිය ගමන් මතක නෑ. ශ්‍රීලව් ඇස්ස වෙලාවට කල්පනා කරනවලු අපි ගයක් හදාගමු පීවල දින්න බලපන් කුරුල්ලෝ කියලා කැදලි හදනවා. අනිත් සත්තු බිලක් හදාගන්න. එහෙම නැත්නම් নাනා ප්‍රකාර දේවල් සත්තු හදනවනේ. අපිට අතපය හතරම තියෙද්දි එක එක්කත් නැහනේ. අපි පිළිවෙලට ඉන්න බලපංකෝ අනුන්ගේ ගෙවල්ව කඩාගෙන ඉන්න වැස්ස වයින්කොට කට්ටි එන සාකච්ඡා කරනවලු අපි එක්කෙනෙක්පත් කරමු. උඹ ගිහිල්ලා ලී ටිකක් කරගෙන උඹ පරාල් ටිකක් ගෙනෙන් උඹ පොල්ලතුය කරමනේ අපි හදමු කියලා. වැස්ස පායපන් චී කිව්වට පස්සේ කොහේ කියන්න දන්නේ මානවය මේක හරියට හිතට අරගෙන අද ගෘහ කර්මාන්තේ අද තියෙන මේ ආකිටෙක්චරල් ඩිසයින්ස් ගත්තොත් පුදුමාකාර විදිහට දස්කොලම් කපලා පොළොව මට්ටම් කරලා ගෙවල් හදනවා. දැන් පෘථිවි ජලය රත් වෙලා. පොළොව යට තියෙන බර ලෝහය එළියට අරගෙන. තාමත් ඉවර කරන්න බෑ. තාමත් පරිසර දූෂණය සහ චිත්ත දූෂණය පෘථිවි ජලය රත් වීම විද්‍යාවට වුණත් නතර කරගන්න බෑ. ඒක කැමරේ තියෙන ඍජුකම ඍජුකම වගේම ස්පර්ශයේ තියෙන ඍජුකම දකින්න තුන්වෙනි ලෝකේ රටක ඉඳලා පළවෙනි ලෝකේ රටකට ගිහිල්ලා බලන්න ඕනේ ඒ මිනිස්සු කොච්චරක් වියදම් කරනවද කියලා විනාශ කරනවද කියලා මේ ස්පර්ශය සඳහා කිසිම සීමාවක් නැහැ. ඉතින් පැයක බණ නිසා මට එච්චර ඒක දිගේ යන්න විදියක් නැහැ. ඊගාට තියෙනවා මනෝ සංචේතන ආහාර කියලා જાතියක්. මනෝ සංචේතන ආහාර කියන්නේ මගේ රුචිකත්වය. බුදුජානක වහන්සේ සඳහන් කරනවා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ මොනතරම් විචිත්‍ර දෙයක් තිබුණත් ඒක නෙවෙයි මහණේ කාමයේ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ මගේ අදහසට මම කැමති මම UNP නම් මේ UNP අදහසට මම කැමති මම අධිරාජ්‍යවාදී නම් මම මේ අදහසට කැමති මම කොමියුනිස්ට් වාදී නම් නැත්නම් මම බුද්ධ ආගමේ නම් ඒකට කැමතියි. ඉතින් ඒ සංකල්පයේ වෙනුවෙන් මීෙක් තව කෙනෙක් මරනවාට කියන්නේ මාටිඩම් කියලා. එයාගේ අදහස මගේ අදහස නෙවෙයි. ඌට ඉන්න දෙන්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නිතේ කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙක්ක දීරෝ විනේති කාම විනේති ඡන්දං කියන. ওই ලෝකයේ විචිත්‍රත්වයේ එහෙම්ම තිබිච්චාවයි උඹ උඹේ හිත හදාගනි. අපිට හදලා ඉවර කරන්න බෑ. පුළුවන් නම් ඒ ਸਰබල නෙවෙයි ਸਰවඥ ඥානයක් තියෙන බුදුරජාන් වහන්සේ හිතාවින්නේ ලෝකේ හදන්න ඕනේ කියලා. අද මේ කිසිම භාවනා නොකරන කට්ටිය මේ මිනිස්සුන්ගේ සංකල්ප වෙනස් කරන්න හදනවා කරන්න බෑ. ඒ නිසා මනෝ සංචේතන ආහාර අපිට අහුවෙන්නේ රූප ලෝකේ ජයගත්තට පස්සේ. ඒ කියන්නේ අපිට හොඳට භාවනා කරලා ආනාපානස් හොඳට සංසිඳ අපි මේ මොනවාක්වත් දැනෙන්නේ නැහැ වාගේ. එහෙම නැත්නම් නිින්ද ගියා වාගේ. එහෙම නැත්නම් අතපය තේරෙන්නේ නැති මට්ටමකට ගිහිල්ලා ඉන්නකොට අපිට අපේ බොක්කේ තියෙන දේවල් සයිකොලොජිකල් වුන්ඩ්ස් එන්න පටන් ගන්නවා. අපිට තේරෙන පටන් අර ගන්නවා. එහෙම ඉන්න වෙලාවේ මට හරියට මේ ශබ්ද බාධාවල් එනවා. හිතේලි බාධාවල් එනවා. වේදනා බාධාවල් එනවා. හැම කෙනාටම හැම එකම ඉන්නේ නැහැ. තමේගේ කර්ම ශක්තිය හැටියට තමයි Tamanට බාධා වෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා හරියනකොට මේක හරි ගියයි කියලා උදම්මනන්නේ සමත කට්ටිය එක විදිහකට උදම් අනනවා විපස්සනා කට්ටිය තව විදිහට උදන්නේ ඒක අර භාවනා කරන්න ඉස්සෙල්ලා ඔළුවේ තියෙන ස්ක්‍රිප්ට් එක හැටියට තමයි ඒක වැඩ කරන්නේ. හරි gederin තමයි ගේන්නේ. මට දැන් භාවනා හරි ගියා. මට දැන් භාවනා වැරදුනා. ඊට පස්සේ එක දිගේ තරංග ගහනවා. එක දිගේ සරුංගල් ලල්නවා. එක පස්සේ කතන්දර ගොතනවා. ඔය කතන්දර තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. කමටහන් වාර්තාවේ තියෙන්නේ Tamante හිතිච්චි මනෝ සංචේතන ආහාර කොච්චර සංසිඳුනද නැද්ද කියන එක. ඒක හැබැයි ඒක නිවැරදිව කරන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ නැහැ. මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එක තමයි තියෙන්නේ වැරද්දකට. කීව කිව්ව තමයි හිතා ගන්න ඕනේ මේ සාමාන්‍ය අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය නෝපාදාය කියලා මේ නෝපන්න කුසල් නොහිපද වීමට හිත සතියෙන් ආනපානි හරි සක්මනේ හරි දිගට තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා මෙන්න මේ චිත්තක්ෂණ කීපේ මේ හුස්ප රැලි කීපේ මගේ හිතේ කෙලෙස් විපන්නේ නැහැ කියලා. ඒක සතිමත් වෙන හැම චිත්තක්ෂණයෙම ඒ වෙලාවේ කෙලෙස් නැහැ කියන එක Tamanට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ එම චිත්තක්ෂණ 7-8ක් එක දිගට ගියාම තියෙනවා අමුත්තක්. හරියට ඇඟේ කුණු තියෙන වෙලාවක නැවට පස්සේ සහැල්ලුවක් දැනෙන්නේ. නැත්නම් තද තිබහක් තියෙන වෙලාවක වතුර ටිකක් බීපුවාම සහැල්ලුවක් ඒකට තියෙනවා මේ වෙලාවේ මම කෙලෙස් ඉපදුනේ නැහැ. ඒ මොකද මම එනේන හුස්ම මෙනෙහි කරලා එනේන හුස්මත් එක්ක සතියේ එනේන වම දකුණ සතියේ කන කන බත් පිට සතියේ නාන වේලාවේ සතියේ ධත්ම දින වේලාවේ සතියට තේරෙනවා දැන් පදාස වශයෙන් මගේ චිත්ත ප්‍රවෘතිය විඥානස්රෝතය කෙලස් නැති පදාස හම්බ වෙනවා පොඩි පොඩි වෙලාවක් අන්න එහෙම දිගට ඉන්නකොට එයා හිතා ගන්නවා ඊට පස්සේ මට හිතවිලින එකක් නැහැ, වේදනාවක් එකක් නැහැ, ශබ්දේන එකක් නැහැ කියලා අර අද්දි තක්ෂේරුවට යනවා. නමුත් කරපු කර්ම තියෙනවනේ. uppannānaṁ pāpakānaṁ avasarānaṁ dhammānaṁ කියලා જાතියක් තියෙනවා. අපි ගිය ආත්මේ ඉඳලා ගినాපු ඒ psychological wounds ඒවා. ඒව එන්න පටන් ගන්නවා. ඒ එන්නේ මේ ශාලාවේ අපි 100ක් භාවනා කරනවා කියනකො තමන්ගේ කර්ම ශක්තිය හැටියට තමයි බාධා වෙලියට මතුවේ. ඔක්කොටම එකම බාධා වෙන්නේ නැහැ මේක ශාලාවේ භාවනා කරන්නේ. ඔක්කොටම උෂ්ණෙන්නේ නැහැ මේ ග්‍රීෂ්මීත්වයේ භාවනා කරන්නේ. ඔක්කොටම සීතලෙන්නේ නැහැ හේමන්ත ඍතුවේ භාවනා කරන්නේ. තම තමන්ගේ කර්ම ශක්තිය වල හැටියද. ඉතින් මෙයා මේකත් එක්ක හැප්පෙන්න ගියොත්, ද්වේෂ කරොත්, පදුට්ට මනසක් ඇති කරොත් කමඨාන් සුද්ධ කරලා දෙන්න බෑ. ඉතින් ආර කියන්න වෙනවා මේ වර්තමාන මොහොත දැඩි ප්‍රයත්නයකින් අපි කෙලෙස් නැතුව තිබ්බොත් අර යට තියෙනවා එන්න පටන් ගන්නවා. ඒක පුතේ උඹ මේ වෙලාවේ පවු නොකරුවට කරන්න දෙයක් නැහැ. ඒක දුවේ උඹ කරපු දේවල්. ඒ නිසා ඔකට එන්න අරපන්. ඔකට තරහ වෙන්න එපා. ඔකට මේ ද්වේෂ කරන්න එපා. ඕකට රුස්සන් නුරුස්නා ගති පහන්න බෑ. මේක වාර්තාවේ ලියන්නකෝ. මට මේ භාවනාවේ හරියාගෙන එනකොට නැත්තම් මේ සතිය පීඨවගෙන ටික වෙලාවක් ඉන්න මට හරිය නිදිමතයි. හරිම කම්මැලි. <clears throat> හරිම ඒකාකාරී. හරිම අනාරක්ෂිතයි. නැගිටලා බලයන් කියලා හිතෙනවා. එහෙම නැත්තම් හිතනවා යකෝ මෙච්චර වෙලා භාවනා කරපුවා ඒක නිසා මං වැරදිලා දාවි සෝවන් වෙලා දන්නෙත් නැහැ කියලා. එහෙම නැත්තම් මේක වෙන්නේ නැති සංකාරූපෙක්ඛ ඥානය කියලා හිතනවා. මේක වෙන්නේ නැති උද්‍යප්පේ ඥානය කියන ඉතින් මෙයා ඒ එක එක ඔටුනු දා ගන්න. දැම්මට පස්සේ ඒක තමයි යන්නේ. ඉතින් දිගින් මේ භාවනාව ඒකට පැත්තකට ගිහිල්ලා. මෙහාර හදාගත්ත මනෝ සංචේතනාවත් එක තොරන් ගන්නවා. ඒකට කියන්නේ ස්ටෝරි ටෙලිං කියලා. අපි කියන්නේ වැල් වටාරම් කියලා. ඕක තමයි සාමාන්‍ය සම්පප්පලාප කියන්නේ ඒකටම තමයි. එදින්දා කතා කරනකොට අපි කතා කරන කිසිම දෙයක මොනම වටිනාකමක්වත් නැහැ. එහෙනම් පචපචේ කියලා කියන්නේ නිසා සම්පප්පලාප කියන සම්පප්පප්පප්පප්පප්පප්පප්පප්පලාප. බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ එහෙම වචනයක් තමයි. ඉතින් ගෙදර දොරේ මේ වෙලාවේ හිටියනම් කොච්චර සම්පප්පලාපද කියලා හිතන්න. අදනේ මේ පැයක් කරබනේ ඉඳගෙන ඉන්නේ කියන දෙයක් අහගෙන මොන තරම් පිනක්ද කියලා බලන්න. කොච්චර දේවල් අපි කතා කරාවිද මේ වගේ පැයක ගෙදර හිටියානම් කොච්චර දඟලාවිද දැන් මෙතන කය හොල්ලන්නෙත් නැහැ වචනේ හොල්ලන්නෙත් නැහැ මේ හිතේ හෙලෙන නැති ඒක තමයි මනෝ සංචේතන ආහාර කියන්නේ අන්න ඔය මේ බත්තර කැවුම් දෙයියෝ දණී වගේ මෙන්න මේක දකින්ද සරුවච්චන් වහන්සේට විශේෂ ඥානයක් තිබුණා සත්තානං ආශයානුසේ ඥාන ඥානයි කියලා සත්‍යයේ ආශයනුසේ දැකතයි දැන් සරුවච්චන් වහන්සේ නෑ දැන් තියෙන්නේ භාවනා කරන තමන්ට ඇති වෙන මේ චිත්ත తত্ত্বය මේ මනෝ සංචේතනාව මට මෙන්න මෙහෙමයි මේක වැටහුනේ මට මේකයි හිතෙන්නේ කියන එක අපි ලියලා ගුරුවරයෙකුට ඉදිරිපත් කරනවා ගුරුවරයා රහත් වෙලා නැහැ රහත් වෙන්න ඕනෙත් නැහැ. එතකොට තේරෙනවා ඒක බාධාවත්ද සාධකයක්ද බාධකයක්ද උත්තරයක්ද ප්‍රශ්නයක්ද කියන එක ඒ පුද්ගලයාගේ තියෙන මනෝ සංචේතනාව අනුව තමයි සිද්ධ වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඇවිදින මිච්ඡා සංකල්පන මිච්ඡාම තමයි. සම්මා සංකප්පන එයාට තේරෙනවා මේවා ඊවෙන එක හොඳයි දුක් ඇතින එක හොඳයි පරණක දුක් ගෙවෙනවා කේන්ති ගන්න එපා තරහ ගන්න එපා. අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ආශාවල් ඇති කරන්න එපා. ඒව හැබැයි බුදුහාමුදුරෝ ඒව හැබැයි බුදුහාමුදුරෝ අනිවාර්යම කියලා තියෙනවා මේ වගේ ප්‍රබුද්ධ සභාවක <clears throat> එලි කරන්නයි කියලා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. තමන් භාවනා කළා හොඳට භාවනා යනකොට හිත ඇතුලෙන් මතුවෙනවනේ අර තුවාලේ තියෙන සැරව වගේ තමන්ගෙන් ඇති වෙන තමන්ගේ රුචි අරුචිකාං පෞෂත්ව ලක්ෂණ මනාබමනාප මෙව අපි ඔළුවට දාන්න දෙමව්පිය කොච්චර නටන්නේ නැද්ද අපි ඔළුව නරක කරන්නේ. කිසිම දෙමව්පියෙක් දරුවෙක් හදන්න නිවන් දක්කන්න නෙවෙයිනේ. කාමයේ ප්‍රතිඵල වශයෙන් දරුවෙක් හැදෙන්නේ. ඉතින් ඒකෙදී අපි දරුවන් දෙවියන් දෙමාපිය ප්‍රේම කරනවා, දෙමාපියන් දරුවෝ ප්‍රේම කරනවා කියලා බයිලාවක් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේත් පිළිඅරන් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අම්මයි අප්පයි මරන්න බැරි නම් උඩ කාදා නිවන් දකින්න බෑ කියලා. <clears throat> එහෙම කියලා දින බුදුහාමුදුරුවෝ. ඕ අවිද්‍යාව ගැන තාත්තා, තෘෂ්ණා කියන්නේ අම්මා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියනවා තෝගේ අම්මටයි අපටයි වෛර කරන්න බැන්නම් තෝ කවදාවත් මගේ ශිෂ්‍යෙක් වෙන්නේ නැහැ කියලා. ඒ අම්මයි තාත්තයි හුරතල් කර කරයි මහානකමයි කරන්න බෑ. කෙරුවොත් ඒක නිවන් ලබන්න ඕ මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් ක්‍රමයක් වෙන්නේ නැහැ. ඉතින් මේවා ටිකක් සැරයි. මනෝ සංචේතනාහාර පිළිබඳ ගණන් ගන්න ගියොත් අපි මේ අපේ අදහස අනිත් පැත්තේ දීගෙන යන්න පුදුමාකාර මහන්සියක් නැතිනේ. Tamanට පිස්සු ඇච්චාම මේ පිස්සු අනිත් කයට ඇති කරන්න ආදරනවා. හොරි ඇදිච්චාම අනිත් කයට හොරි දී ගන්න බැරිනෝ සෝරි තමයි තියෙන්නේ. මුළු ජීවිතේම තියෙන්නේ කිකිලියෝ පැටවුන්ට කිකිලි ගඳ ගන්නවා. බැල්ලියෝ බලු පැටවුන්ට කිකිලි ගඳ බලු පැටක් දත ගන්නවා. අපේ දෙමාපියොත් ඒ කෙලස් ගඳ ගස්සලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් දක්ෂ විදියට කරනවා ඒ වැඩේ. හැබැයි දන්නේ නැහැ Tamanවත් උත්සාහ කරලා නිරීක්ෂණය කරලා පරීක්ෂණ කරපු දේවල් නෙවෙයි මේ දරුවන්ට උගන්වන්නේ. ඒකට හිතනවා හොඳයි කියලා. නමුත් බුදුජාණන් වහන්සේ සඳහන් කළ දෙනක පරීක්ෂා කරලා බලන්න ඒක සාමාන්‍ය ආධුනික භාවනා මට්ටමේදී කරන්න බෑ. සෑහෙන වෙලාවක් එකම අරමුණේ සෑහෙන වෙලාවක් එකම ඉරියව්වේ සෑහෙන වෙලාවක් එකම කෘත්‍යයේ ඉන්න ගමන් හොඳට සතිය යොදාගෙන හිටියොත් ඔන්න ඇතුලේ ඉන්න මමය ඔලු උස්සන්න පටන් ගන්නවා. ඒක තමයි මනෝ සංචේතනා කියලා කියන්නේ. ඉතින් ඒක කණ්ණාඩියකින් මූණ බලලා කියන්න බෑ. කලින්ම ලෑස්තිලා කියන පේන්නේ මේක සාමාන්‍යයෙන් සක්මන අනායාසයෙන් වෙන්න දෙන්න ඕන. හුස්ම ඉබේ වැටෙන මට්ටමට යන්න ඕන. බත් කනකොට පළවෙනි බත් පිළි අපිට අමාරුයි. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි බත් පිළ වළඳනකොට ඒක තියා හොඳ සීයෙන් වළඳන්න ඕනේ. මේ බත් කන්නේ කවලින්කාර ආහාරද, පස් ආහාරද, මනෝ සංචේතන ආහාරද කියලා. ඒ තුනම බත් කනකොට සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දානේ වළඳනවා දිහා බලලා ඒ බ්‍රාහ්මණයා ලියලා තියෙන්නේ මුන්නාංශගේ හැසිරීම කියන්නේ ආචින්න ධර්ම. ඒ දානේ වළඳනවා දැකලා තමයි අශෝක අධිරාජ්‍යා ඒ තිබුණු මතිමතාන්තර අයින් කරලා බුද්ධ ආගමට ආවේ. මේ පුංචි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සහ ගුරු හාමුදුරුවෝ ලංකාවේ ඉතිවිගේ විශාල විප්ලව වෙලා තියෙනවා. මේ දානේ වළඳනකොට ඒක ඒ ඉවසිල්ලේ දාලේ වළඳනවා නම් මේ සුන්දේකේ මොකද්දෝ පණිවිඩයක් තියෙනවා. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහවල දාන එක නෙවෙයි. ඒ නිසා මනෝ සංචේතනාහාර කියලා කියන්නේ අපි කරන හැම වැඩකදීම අපේ ඒ උරුලෑ ගඳේ තියෙනවා. වචනයක් කතා කරුවොත් ඒකේ තියෙනවා. ක්‍රියාවක් කෙරුවොත් ඒකේ තියෙනවා. හිතවිල්ලක් පාසා තියෙනවා. ඒක මතු කරලා Tamanටම දකින්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් විපස්සනා නොකරන කෙනාට. ඒක කරේචයන් තමයි මේ සංසාරය යන්නේ. එහෙම කෙනෙකුට හිතෙන්නේත් නැහැ මේක ඉවර කරන්න පුළුවන් මේ කියලා. මොකද ඒ තරම්ම ඒක ඒක ඇතුම් බහලා තියෙනවා. මේ මනෝ සංචේතන ආහාරයට පස්සේ හතරවෙනි එක තියෙන විඥාන ආහාරය කියලා. එයා තමයි මේ මම වෙමි මම නොවෙමි මේක හොඳයි මේක මේ සීරම ප්‍රබන්දයක්. සීරම මඤ්ඤණාවක්. මඤ්ඤිතයක්. ඒක නිසා තියෙනවා තේරවාදේ නන් නෙවෙයි ඒක තියෙන්නේ බුද්ධ ආගමේ තමයි විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මුළු ලෝකෙම උඹ හිතලුවක්. බුදුජානනාංශයක සඳහන් කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මේ සියල්ලම මනස මුල් කරගෙන තියෙන්නේ මනසයි ශ්‍රේෂ්ඨ මේ සියලම මනෝමයයි මනෝමය කියන වචනේ මම හිතන්නේ බණහන කට්ටියට තේරෙනවා මේ අපි කතා කරන කියන හදන හැම එකක්ම හුදු හීනයක් එහෙම නැත්නම් මඤ්ඤිතයක් මනසින් සකස් කරන ලද්දක් ඒකට හිතලුවක් කියලා කියනවා ඒ ටික නම් ලංකාවේ ලෝකෙ කොහෙවත් නැහැ නිසරණ වන වගේ ලස්සන තෝතැන්නක් ඒ තරම්ම අපි මේක සාකච්ඡා කරනවා ඒ තරම්ම හැම සාකච්ඡාවකදීම හැම බණකදීම අපි සාකච්ඡා කරනවා. ඒක නැත්තම් මේ අපි හදාගත්ත හීන ලෝකෙක අපිම රජ වෙලා අපිම ඔටුනු බලනගෙන අපි ගත කරන ලෝකයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විඥාන ආහාරය දකින්න තනියම කරන්න බැරි තරම් තව කවුරු හරිගෙන් අහගන්න ඕනේ. අපි මේ බස් තුම්මාවි වුණාට පස්සේ අපි පැවරුමක් කරනවා සංඝයා වහන්සේලා. ආයස්මතුනේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පම් උපාදාය පසන්තෝ පටිකස ආයස්මතුනේ මම ඔබ වහන්සේත් එක්ක මාස තුනක් හිටියා මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ අනේ මට අනුකම්පා පිණිස කියන්න මාත් ඒක දැක්කොත් ඇහුවොත් දැනගත්තොත් මම පිළියම් කරන්නම් කියලා. ඔච්චර සංස්කෘතියක් තියෙන බලන්න ලෝකේ කොහෙවත්වත් කොහොම යටහත් පහත් වීමක් භික්ෂුන් වහන්සේලා මාස 3ක් ඉඳලා මාස 3 හැමාරේ අපි පැවරුමක් කරනවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකවිස්සාමි. මෙහෙම නෑනේ මිනිස්සු නිහතමානී නෑනේ. මං කියන දේ ආපන්. හරියුන්දක් හරියුන්දක් කමන්නේ මගේ දේ තමයි බලාපන් කියලා. එහෙම කියන පිස්සු ලෝකයක් මේක. ඒ නිසා ලෝකයේත් එක්ක ඉඳ වුණොත් ඝණයා කෙරේ බැඳුනොත් කුලයා කෙරේ බැඳුනොත් කක්කා ඥානරාම සාංශි පැහැදිලිවම ලියලා තියෙනවා ඝණයා කෙරේ කුලයා කෙරේ නොබැඳී ඝණයා කියලා කියන්නේ සමූහ කුලයා කියලා කියන්නේ ලේ නෑයෝ කොන්නම තාලකින්වත් තියාගන්න එපා සම්බන්ධයක් විශේෂයෙන් පැවිදි ඇත්තෝ ඒක මම කියනවා මේ භාවනා කරන දවස් 10 ඔය බයිලා තියාගන්න එපා. ඒකයි මේ සෙල්ෆෝන් එක වැත්තක දාන්න කියන්නේ. ඒකයි එක එකනට කතා කරන්න එපයි කියන්නේ. ඒකයි ප්‍රවෘත්ති අහන්න එපයි කියන්නේ. කිවල් දොරවල් කියන්නේ මොන නරාවලක්ද කියලා බලන්න. අපිත් කාගෙන අපිත් කක්ක කරගෙන ගාගෙන ජීවත් වෙන ගයක් නෙමේක ගීගේ කියලා කියන්නේ. ඒකෙන් වෙන් වෙලා එක දවසක් හිටියත් ඒකෙන් ওই කියන ආහාර හතරටම මොකද්දෝ 아무තු සැලකිල්ලක් සලකනවා. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා. මේක බුදු ඥානයක්. බුදු ඥානංශගේ පසලොච්චන ධර්ම වල එකක් තමයි භෝජනයේ මත්ඤ්‍යතාවය. කණ්ඩෝන ප්‍රමාණය දන්නේ බුදු ආමතෝ විතරයි. අපි ඉතින් ඔය ආජෛත්‍ය ගුණා බඳ ඔය කකා කකා යනවා. හැබැයි යන තාලෙන් කියන්න පුළුවන් මෙයා කයන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා. එහෙම බලන එහෙම පේන අය ආඛ්‍යංශේ නැති වුණත් සතිය වඩන අය අතර කොච්චර දෝ ඉන්නවා. නිසා හිතන්න එපා ඒක මේ මට වසංගන ඉන්න පුළුවන් කියලා නෑ අපි සත්‍යයෙන් කරන්නේ ඒකමයි හෙලි කරන්නේ. නිසා ආහාරයේ ප්‍රතික්‍රල සංඥාව කිව්වට ඔය කන ආහාර ටික විතරක් නෙවෙයි මතක තියාගන්න පස්ස ආහාරය මතක තියාගන්න මනෝ සංකේතන ආහාර මතක තියාගන්න විඥාන ආහාර අපිට වෙනදී අපි අනිත් අයට හෙලි කරමු හෙලි කර පමණින් ආපෝචාරණය කර පමණින් විශාල සුද්ධියක් සිද්ධ වෙනවා ඒකට අපි ළඟ විශාල ධර්ම ඥාතිත්වයක් අවශ්‍යයි අපි ඒකට කියන්නේ සති පවුල කියලා අපි එකිනෙක කාට කියා ගන්න. එතකොට පව් අපි කරන පව් එතනම හේදිලා යනවා. මේ පාපොච්චානේ එතනම හේදිලා යනවා. එහෙම නැත්නම් මේ කැලෑපත්තර ගහන්න ඕක කාගවත් චත්ත ඝාතනයක් කරන්න නෙවෙයි. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කිරීමෙන් අපි පුදුම විදියට මේ නියතමානි වෙලා අපි කෙලස් නැතිවීම සඳහා වමනයි වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා මේ ආහාර කියන වචනය හොඳටම රචනයක් වශයෙන් මට කියන්න තියෙන්නේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ four nutriments කියලා රචනයක් කියලා තියෙනවා. ඒසන් තමයි ස්ථානේ පටන් ගත්තේ. මේ ළඟදී මම දන්න විදිහට ඒ දොස්තර මහත්තයෙක් සිංහලට දැම්මා. කියවලා බලනද අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර කන જાතියක්ද කියලා. කෑමටමයි. කෑමටමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කෑමට ජීවත් වෙන වෙනුවට ජීවත් වීමට අවශ්‍ය කරන කෑම ගැනීම කියන සරල පදේ මතක් කරන දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරගනිමු උත්සාහ කරමු දැඩි මත ගන්න යන්න එපා උත්සාහ කරමු ටිකෙන් ටික ටික ටික ඇති අප්පා සංසාරේ කෑවා දැන් උග නතර කරලා මේ ජීවිතේ පස්සේ ඉවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා